නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ පාමේසු විනෙය්‍යගේ ධම් ලංජාසු ගබ්බසෙයං කුලරේති සද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍රමු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ කර්මයේ සූත්‍රය අගාථාවයි මේ ප්‍රකාශ වුණේ ඒ ගාථාව ඇහෙනකොට හිතෙන්න පුළුවන් ආ මේ කර්මීයලෙත් සූත්‍රයෙන් කියලා ඒකෙමයි. මේ ගාථාවේ තේරුම දෙත්ින්ච අනුපගාමන නිසදිතුවටපත් නොවේ. සීලවා සීල සම්පන්නද දස්සනේන සම්පන්නෝ ඥාන දර්ශනය සම්පන්නව කාමේස විනය වේදං 11 කාම භූමිය පිළිබඳව දඬුම් සියල්ල නැසා නහිජාති ගබ්බසේයං කුණරේති නැත මේ කාම භවයට උත්පත්ති වශයෙන් නොතනි නෙයි මේ ගැඹුරු කතාවක් මේ ගැඹුරු කතාවට දැකගත්තේ නොගැඹුරු දේශනාවකින් ගිහිල්ලා බුදුරජාන් වහන්සේ සවැත් නුවර වැඩින්න කාලයේ සිය ගණන් දහස් ගණන් කුල පුත්‍රයෝ සතුන්ගතව සැරිදුණා. ආලෑති කතුලවතු නුවරින් පැමිණි දහස දහස පිරිස දහ වාරයක් පැවිදිලා තියෙනවා. ඒ වගේ සැවැත්නුවර වාසී කුලපුත්‍රයෝ 500ක් එකට පැවිදිව ගුරු ඇසුරේ අවුරුදු 5ක්ම ධර්මයක්, විනයක්, භාවනාවක් පුහුණු වුණා. අවුරුදු 5ක් ගුරු ඇසුරේ සිටියේ කෙනෙකුට විෂ මුක්ත කිරීම කියන සම්මුතියක් වෙනවාගේ මේ සම්මුතිය. ඒ කියන්නේ ගුරු ඇසුරෙන් තොරව වාසය කරන්න අවසර ලැබෙනවා. ඒ සත්‍යද පැමිණියන් පසුව මේ 500ක් දෙනා වහන්සේ සරුවක්යන් වහන්සේගෙන් කමඨාන ලබාගෙන ඈතම ආරණ්‍යෙක් සොයාගෙන වැඩියා භාවනා වඩා කෙලෙස් නිසා රහත් වෙන්නේ මේ වර්ණ ගමන උතුරු හිමවත් ප්‍රදේශයයි වැඩි ඈත හිමවත් ප්‍රදේශයේදී පිටිසල ගම්මානක පිරිසුඟා වැඩියා ධම්මසෝ බොහෝම ගෞරවයෙන් කලකින් මේ ආර්යයන් වහන්සේලා ලැබෙන දෙයින් බොහොම ගෞරවයෙන් පිළිගෙන සින්තසාරදානාවේ පින්නම විමසා සිටියා. ආර්යයන් වහන්සේලා මේ කොහොමද වඩින්නේ? අපි මේ වස්වසලා විවේකව ගත කරන්න තැනක් හොයාගෙන එනවා. සාදු සාදු ස්වාමීන් අපේ මේ ගම ආශ්‍රිතව හොඳ ආරණ්‍යයක් තියෙනවා. ජල පහසුව තියෙනවා, ගලාගෙන යන ජලාශ තියෙනවා, ජලසලාවල්, ගල්සලාවල් තියෙනවා. උසට ලැබුණු ගස් තියෙනවා උඹට හෙවණ තියෙනවා ඒ වගේම විවේක පහසුව තියෙනවා ස්වාමීන් වහන්සේලා අපට අනුකම්පාවෙන් මේ දිවිවස්ථාන කාලයේ එම ආරණ්‍ය ලැබෙන්නා සේක්වා කුටි සක්මන් මලු රාත්‍රිස්ථාන දිවාස්ථාන අප සකස් කරවා දෙනවා අපටත් මේ කාලය තුළ නිතිපන්සේ ලක්ෂණින් කෝයාපිසිය ලක්ෂණින් දම් පින්කම් කරමින් සතර කෙටි කරගෙන නිවන් යන්නට උපකාරයක් වෙනවා අපට අනුකම්පාවෙන් අපේ ආරාධනය ඉවසන තේක්වා කියලා පිළිගන්නු ආරාධනය. ස්වාමීන් වහන්සේලා ඒ ගැන බොහොම සෑහීමකටපත් වූ අතර තවත් ළඟ ගමකට දෙවි නිදාසයේ පිළිසුගාලා ගියා. ඒ ගමෙන් ගෙවල් 1000ක් පමණ තියෙන ඒ ත්‍රිසත් එසේම ආරාධනා කළා. එකෙන් ගම් දෙකක කෙනෙකුගේ ආරාධනය පිළිගත්ත මේ ස්වාමින් වහන්සේලාගේ දෙගම් රැසියෝම ඒ ආරණ්‍ය ඇඳට කුටි සක්මන් මළු ඔක්කොම සකස් කර දුන්නා. කාම කාලික ස්වාමීන් වහන්සේලා ඇතින් කතිකා කරගත් අපි මේ ණය හේගන්න දරුවෝ පැදුණා නෙමෙයි ජීවත් වෙන්න දරුවෝ පැදුණා නෙමෙයි දෙලයන් උපාදිරේකින් නිදහස් වෙන්න පැදුණා නෙමෙයි සතර දුකින් මිදී නිවන් දකින්නයි පැදුණේ එනිසා දෙන්නේ එකට නොඉඳිමු දෙන්නේ කතා කරගෙන නොඉඳිමු සාත්‍රේ නිදා නොගනිමු අප්‍රමාදව කලකම් වඩමු කියලා තීරණයක් ගත්තා දැන් පළමුවෙන්ම ඇසලකෝල දවසේ උපවාස තීනේ කාර්යය කරගෙන ඊළඟ දාසු වස්තනඹුණා. ස්වාමීන් වහන්සේලා දවස් 14ක් ගත වුණා. ස්වාමීන් වහන්සේලා ලොකු අපහසුතාවකට මුහුණ පාන්න සිදු වුණා. කිසිම කෙනෙක් තවට නෙවතේ බව කීවියත් නැහැ. ඒ මොකද ස්වාමීන් වහන්සේලා බොහොම සීලවන්තයි. මේ සීලවන්ත ස්වාමීන් වහන්සේලා මේ ආරණ්‍ය වැඩෙන්නකොට වෘක්ෂ දේවතාවෝ වන දේවතාවෝ හිමාන දේවතාවෝ යැලෙන්න දරුවෝ බිමට දැස්සා. සීල තේජසා යැලෙන්න දායත් යන්නේ. ඒ අතු කල්පනා කළා මේ සිල්ලුතුන් ඉක්මනින් ආපහු යන්න ඇති කියලා. දවස් දෙකක් තුනක් බලන්න කියා ගියේ නැහැ. වස්සෙල මුල බාගෙන ගත්තා. ඊට පස්සේ මේ අමනුෂ්‍ය මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේලාට රෝගාබාධ ඇති වෙන හැටේට අනුසුරු ඉතර දෙව්වා. රාත්‍රී කාලේ නිදිමරාගෙන භාවනා කරනකොට මේ හඳකාර කරුවලේ ලපුරු දේවල් මම ආපෑවා. මූර්ත ශරීරේ මම ආපෑවා. භයංකර යක්ෂ රූප මම ආපෑවා. ලපුරු ගෝතාවල් ඇති කරා. ලපුරු දුර්ගන්ධ ඇති කළා. ස්වාමීන් වහන්සේලාට වමනේ යාම, බඩ යාම, එවන් මිශ්‍රාදේ මේකදී අපහසුතාව ඇති වුණා. මුලමහත් ආරණ්‍යයේ සිටින්න අපායක් වගේ වුණා. හැබැයි තව කෙනෙකුට මේක කියවෙන එක කියලා. ඊළඟ උපෝසත දවසේ පොය කරන් එකතු වුණාම පොය කරන් එකතු වෙච්ච දවසේ සංඝ ඉස්තර ස්වාමීන් වහන්සේ අතුව මොකද ආයත්නිය කියන දාසල කවුරු සමීපෙන්නේ කියලා. දැන් කවුරු කවුරු බොහොම කුසලලා දුර්වර්ණයලා දුකටපත් වෙලා ඉන්නේ මොකද මේ? ඉතින් සීලම දෙනා කන සමාත වෙච්ච අපහසුතා කියා හිටියා. එනි පන්සියක් දෙනාම තීරණය කළා දැන් අපට මේ සේනාසනේ අසස්ත්‍රායයි. තව වස් වෙනෙන්නේ පසුවස් වෙනෙන්නේ රද දෙකක් තියෙනවා. අපි සරත්වට ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍යයක් ලබාගෙන මෙන්න සැනකවත් රතුමු කියලා අර ගම්දෙසේ දායකයන් නොකියම පිටත් වුණා. මේ කරගන්න තමයි අර අමනුෂ්‍යයන් දවස් උනේ. ස්වාමීන් වහන්සේලා බොහෝම දුකසේ සැලැස්මකට වැඩි. බුදුරජාණන් වහන්සේ කියන්න දැනගෙනත් නැහැ මොකද මානේ වස්සාන කාලේ අතරතුරයි. ඉතින් සියලු දෙනා වහන්සේ තම සමාධි සිදුවෙච්ච විපස්සී ඔක්කොම කියයි කියලා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක පිළිතුරක් දුන්න මහණෙනි. ඔබ සෑම දිනකට ජය භූමිය එතනමයි. ඔබ සියලු දෙනා රහත් වෙන භූමිය එතනමයි. එතෙන් යන්නේ මුල් දවසේ නොමියේ ආරක්ෂාවක් ආවෝදයක්ම දෙනවා. ඒක දැන් කර්මස්ථාන වශයෙන් ගන්න. ඒක පිළිපිකුත් වෙනවා භාවනා කර්මස්ථානෙකුත් වෙනවා කියලා ගාථා 10ක් ඇති කර්මී සූත්‍රය උගන්වනවා. කර්මී සූත්‍රයේ කියනකොටම ස්වාමීන් වහන්සේලාට පුදුම සතුටක් දේශ ඇති වුණා. ඒක කියනවා මහාන්තමට අවශ්‍ය ගුණාංග සියල්ලම. සීලයයි සමාධියයි ප්‍රඥාවයි සම්පින්දනය කරලා ගුණාංග සියල්ල මේකේ තියෙනවා. ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේම මේක සත්‍යඥාන කරලා ධාරණය කරගත්තා. බුදුපාමල වැඳ එදාම පිටත් වුණා. දැන් ඉතින් පියවරක් පියවරක් ගානේ සිහි කර කර යන්න කර්මීය මෙත්ත සූත්‍රය. සියදරාලේ කමඨාන කර්මීය මෙත්ත සූත්‍රය. අර ආනන්දිත ඇතුල් වෙන ඉස්සර 500ක් දෙන එකහාගෙන් කර්මීය සූත්‍රය සත්‍යඥාන කළා. මේකේ තියෙන ආනිසංසය පුදුමයි. අර වන දේවතාව, වෘක්ෂ දේවතාව, විමාන දේවතාව, පර්වත දේවතාව ඔක්කොම මෛත්‍රී කාගත වුණා. ඒ හැමදෙනා විහිත්වල මෛත්‍රී පිහිටන පෙර ගමන් කළා මිනිස්සුන් ඇවිල්ලා. අතේ තියෙන පාත්‍ර සිවුරාදයක් පිළිගත්තා. කුඩු කෙනසුන් වෙත වැඩම කරවාගේ මළු කැස් මං හැමදෙනා අසුන් කරවලා පාදෝනාසන් නෙලවා උපස්ථානත් සැලසුවා. ගම් දෙකටම ගිහිල්ලා මිනිස්සුන් ගිහිල්ලා ආර්යයන් වහන්සේලා වැඩම කළ බවත් අප්‍රමාදව ධර්මයන් සූදානම් කළ යුතු බවත් සඳහන් කළා. එසේද ස්වාමීන් වහන්සේලාට ගැළපෙන ගැළපෙන හැටි දෙසිව්පසේ ලැබෙන්නත් සැලැස්සුවා. එසමනක් නෙමෙයි මේ වනාන්තරයේ ගෝසා කරන බකමෝණු පස්යෙන් බක්සන් යන්නේ නපුරු කල ළඟ සතුන් දෑර කළා. නපුරු ගෝසා කරන පස්යෙන් සහ සිව්පාවන් ඈත් කළා. මුළු වනාන්තරයේම දිවා රාත්‍රියේ දැක්මි වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහොම සැපදායක තත්ත්වයෙන් ආරක්ෂා සංවිධාන සැලසුවා. මේ තරමට දෙවියන්ගේ අනුග්‍රහ ලැබුණේ කර්මීයමෙත් සූත්‍රයේ තියෙන මෛත්‍රී භාවයයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දැන් දුක් කෙවන් වල ගම්තේ ගම් පෙරට වෙලා ගල් සනාවල ගල් සනාවල එවාගේම සක්මන් මල්ලි හැම තැනම කර්මීයමෙත් සූත්‍රයේ අනුව මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ඥාන වඩලා ඥාන සිතින් උන්වහන්සේ නැගිටලා විපස්සනාවට හැරුණා. සෑම දිනාගේ සිතේ කා සමාන තත්ත්වයට දැන් වැඩිලා. නාම රූප පරිච්ඡේද ඥානයයි ප්‍රත්‍ය පරිඥා ඥානයයි සම්පූර්ණ වෙලා සම්මාසන ඥානයට ඇවිල්ලා උද්‍යාවිය ඥානයේ පහළ වෙන වෙලාවේ මෙන්න ලෝකුරා බුදුරජාණන් වහන්සේ බුදු ඇස්මාරාවක් නිදේ එසේ කෙනා ඉදිරියට හැමදෙනා ඉදිරියටම බුදුරැස් වේද පටන් ගත්තා. බුදුරජාණන් තුනෙන් බුදුරජාණන් වහන්සේ දෙතෙන්ද පටන් ගත්තා. සියලු දෙනාගේද සමාධි වුණා. ඒ සමාධිමත් වෙලාවේ ධම්මපදයේ ගාථාවක් දේශනා කළා සිත් වර්ගයෙන් පතරෙනි ගාථාව. කුම්භූපමං කායං මං විදිත්වා නගරූපමං චිත්තමිදං තකෙත්වා යෝදේතමාරං පඤ්ඤායුදේන දිසංච රක්ඛේ අනේසනෝ කියා මේ රූපකය බිඳෙන්නේ නැති බඳුනක් මේ සිතන්නේ නාමකය සර්ව සංස්කෘතියෙන් කෙරුණු නගරයකින් රැකගන්න කෙලෙස් මරුත විදර්ශනා ඥාන ආගයෙන් පහර දෙන්න ලබා ගන්න ගෑග්‍රහණය රැකගන්න මේ ලෝකයේ පිළිබඳ නොයැලෙන්න කියලා උපදෙස් දුන්නා. මේ උපදේශයෙන් ලැබෙනකොට සීල දෙනා වහන්සේගේ සිතේ විදර්ශනා ඥාන වැඩිලා සීල කෙලෙස් නැති සීල දෙනා වහන්සේක මොහොතේම මහා රහත් භාවයටපත් වෙනවා. දැන් ඉතින් ඉතිරි මාස දෙක නාසේලා විවේක සමවත්වයෙන් වැඩි විදිය. ආපසු ප්‍රයත්නවත යන්නම කරලා මේ සීල ප්‍රවෘතිය සරුවක් යනවා කියන පාමුල ගැඳලා ප්‍රකාශ කළා. එදා බුදුරජාණන් වහන්සේ සංගරුවනට නියම කළා මාගේ පැවිදි නිහිතයේ ශ්‍රාවකයෝ දිනකතාව මේ කර්මයේ මෙත් සූත්‍රයේ භාවිතා කරේ සුවා කියලා අනුමත කොට වදාලා. දැන් මේකයි මේ සූත්‍ර දේශනේ පැවැත්වීමේ මුලැඳ ආගම. දැන් අපි සලක බලමු මේ දේශනේ අභ්‍යන්තරයේ කොමන අදහස් තියෙන කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා මේ දේශනේ කරනකොට සියල්ල වැටහුණා. මොකද ඒ කාලේ භාවිතා කළ භාෂාවනේ පාලි භාෂාව. දැන් අපේ සිංහල භාෂාවත් පාලි භාෂාවෙන් තමයි දිනිලාවිලා තියෙන්නේ. අපේ මූල භාෂාව පාලි භාෂාවයි. එනිසා සිංහල භාෂාවට ගොඩාක් සමීපයි. එනිසා සිංහල භාෂාව දන්නාට මේක තේරුම් ගැනීම පහසුයි. මේක තේරුම් ගන්න පැහැදිලියි. කොහොමද? කර්මයේ මත කුසලයෙන් යන්තම් සම්සං පදං අභිසමෙච්ඡේ සක්කෝ ජෝත සෝජෝත උවසෝ සක්ක මුදු අනුතිමානි මේ පළවෙනි ගාථාවෙන් කියවෙනවා ඒක වැඩගත් කරුණු හයක් අත්ත කුසලේන දක්ෂයා විසින් කියන්නේ නැඟවතා විසින් සංසං පදං අභිසමෙච්ච සාන්තකද නිවනට පැමිණීමේ පිණිස යම් පරිණියම් කටයුතු යමක් වෙයි නම් සංසාරණියම් ඒ දෙකල යුතුයි අනුගාථා දෙපදිටින් කියවන සාංශපද නිවනට සැමිනීමේ පිණිස නැනතා නැනවතා විසින් කළ යුතු දේ කරගන්න. ඒ මොනවද? නැනවතා විසින් කරගත් උදේ මොනවද? 15ක් තියෙනවා. සක්කෝ නිසීමේ සමර්ථය කියන්නේ උනේ. මේ කලෙවන ඉවසනවා බඩගින් ඉවසනවා මුසුම ඉවසනවා පිපාස ඉවසනවා වැසි මඳුරු පීඩා ඉවසනවා අවුව වැස්සකින් ඉවසනවා සතුන් සර්පයන් කීදා ඉවසනවා අනුන්ගේ නිന്ദා පාප ගර්ජන දාගෙන ඉවසනවා කායික දුක් වේදනා ඉවසනවා මේ වාගේ සීලේ සමත් වෙන්නට ඕනේ ඒ වගේම වාඩි වෙන්න නැති සිටින්න සක්මන් කරන්න ඉරියව් විශේෂයෙන් පවත්වන්න ඉගෙන ගන්නට ඕනේ සමර්ථ වෙන්නට ඕනේ සිහියෙන් ආහාර ගන්න සිහියෙන් නිදුරන් හසුරවන්න මේ සමර්ථ වෙන්නට ඕනේ සිහියෙන් භාවනා වඩන්න සමර්ථ වෙන්නට ඕනේ මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන පිළිවෙත් පිළිමේ සමර්ථ වෙන්නට ඕනේ. ඒ කරන පිළිවෙත් ඊළඟට යාටින් පැහැදිලි කරනවා. උජු සුජු වෙන්න සමර්ථ වෙන්න ඕනේ. අවංක භාවය. සුජු සමන්ගම සමන් අවංක භාවයට පත් වෙන්න සමර්ථ වෙන්නට ඕනේ. එවාගෙන සුවතෝ තමන් සුවපෙරෙන්දක් සමර්ථ වෙන්නට ඕනේ. මුදු වගේම ගුණෙන් මුරුදු සිත් ඇති කෙනෙක් වෙන්නත් සමර්ථ වෙන්නට ඕනේ. අනතිමානී නිහතමානී වීමට සමර්ථ වෙන්නට ඕන. අර සක්වෝ කියන පදයෙන් එකක් ගන්න විශේෂණ වෙන්නේ නැති. එවැගේම සංසුස්ස කෝටි සුභරෝච අප්‍රසිද්ධෝ සංලාවසෝත්තේ සම්පින්දියෝතේ ප්‍රකෝච අපගබ්බෝ කුලේසු අනුගිද්දෝ සංසුස්සකෝ ලබකමෙන් සතුටු වෙන්න සමර්ථ වෙන්නට ඕන. සුභරෝ ලබ දෙයෙන් බොහොම සතුටෙන් ජීවත් වෙන්න සමර්ථ වෙන්නට ඕනේ. වාසයෙන් අපපිච්චෝ නිවනට බාධක දේවල් අත්හරින්න සමර්ථ වෙන්න ඕනේ. සංඝාසෝත්තේ සෑම පැවැත්මෙන් කාම ජීවිතය ගත කරන්න සමර්ථ වෙන්න ඕනේ. සංසින්ද්‍රියෝ ඉන්ද්‍රියන් සංවර කරගන්න ඉදිරිය ගමනය කරගන්න සමර්ථ වෙන්න ඕනේ. නිතකෝ හැම කටයුත්තක් නෝනින් සලකා බලා කරන්න සමර්ථ වෙන්න ඕනේ. අප්පගම්භෝ වාදයෙන් ගරුකටයුත්තන් ගෞරව කරන විදිහේ නැමෙන සුළු ගුණයක් නැමෙන සුළු කෙනෙක් බවට පත් වෙන්න සමත් වෙන්න ඕන. කුලයේ තුනනොදෙල්ලෝ මේ මගේ නෑයෝ මේ මගේ දායකෝ කියලා ඇලෙන්න තියෙන්න සමර්ථ වෙන්න ඕන. මෙතෙක් තොද්දන් සමාචාරයේ සිංහල විඤ්ඤෝ පරිවතු ආදෙල්ලියෝ බුදු සසයේ බුදු මහරහතන් වහන්සේලා විසින් මේ දේ අතකල් මේ දේ අහුනල් මේ දේ නුසුදුසුනේ පවක් කියලා සඳහන් කළා නම් කුඩා වූවත් පවක් නොකරන්න සමර්ථ වෙන්නට ඕනේ. දෙන්නේ කාරණා 15. මේ ඔක්කොම අයිති වෙන්නේ සීලමය ප්‍රතිපදාවට චාරිත්‍ර වාරිත්‍ර සීලයේ කොටන අයිති වෙනවා එක් වටින සීල සම්දී කියලා. ඊළඟට කියන්නේ සමාධි සම්ලේට ඇති භාවනාව. යේසේති පහන භූතස්සේ සසාවා භාවනාව අනුවසේ සාදි වශයෙන් සත්කොට්ටාස වික්ෂගත සුඛිනෝ වාසේනිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා මෛත්‍රී වදන පටන් ගන්නවා. සුඛිනෝ වා පායකසෝයෙන් දසෝපත්තේत्वा සේනිනෝ වා දිය උදුරු නැත්තෝ වෙත්වා සුඛිතත්තා භවන්තු සුවපත්තු සිත්ත්තු වෙත්වා මෙතන පද තුනක් තියෙනවා මෛත්‍රී ධ්‍යානයට ඇතුල් වෙන්නේ සුඛිනෝ වාහන්තු කෙනෙකුගේ මෛත්‍රී ධ්‍යාන තුනක් උපදවනවා. ප්‍රේමිනෝ වාහන්තු කෙනෙකුගේ මෛත්‍රී ධ්‍යාන තුනක් උපදවනවා. එවැගේම සම්බේසත්තා භවන්තු සුඛිතත්තා කියන පදයෙන්ද මෛත්‍රී ධ්‍යාන තුනක් වලින් උපදවන්න පුළුවන් වෙනවා. ඒකෝට මෛත්‍රී ධ්‍යාන කියන්නේ මේ කාමාතර සිත් ඉක්මවා ලැබෙන රූපාතර සිත් ශක්තිය. ඒක බොහොම වැදගත් සාන්ත ස්වභාවයක්. ඒ ප්‍රථම ඥානය, ද්විතීය ඥානය, තෘතීය ඥානය කියන දින ඥාන තුන තුනම එක එක පදයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට ඒ සත්ව කොටස 25 දාගීලා තියෙනවා. මේකේ පිපාන භූතත්ති දැන් මුලින් සත්‍යාදල කිව්වනේ ඊළඟට පාන භූත පාන කියන්නේ පණ ඇති සත්‍යය භූත කියන්නේ ඉදදීම නිමාවතපත් වූ සත්‍යය අමනසෝ කියන එක කියන්නේ ඉදදීම නිමාවතපත් වූ සත්‍යය භූත ස්වාමීන් දීඝාවාලයේ මහන්තාවන් මධ්‍යමා රක්ෂකාමගත උලා. එතකොට එතන කියන්නේ දික්කෝ ශරීරය ඇති සත්වෝ ඉන්නවා. ස්වාමීන් දිගින් මධ්‍යම මධ්‍යම ශරීරයක් සත්වෝ ඉන්නවා. දිගින් ඉතා මිසි සත්වෝ ඉන්නවා. ස්වාමීන් මහන්තාවා මහත් ශරීරයක් සත්වෝ ඉන්නවා. ඉතාම සියුම් කුඩා ශරීරයක් සත්වෝ ඉන්නවා. මධ්‍යම ප්‍රමාණ ශරීරයක් සත්වෝ ඉන්නවා. එවාගේම තූලාවක් වටකුණු ශරීරයක් සත්වයේ ඉන්නවා. සියුම් ශරීරයක සත්වයේ ඉන්නවා. මධ්‍යම ශරීරයක සත්වයේ ඉන්නවා. එතනක් කියවන කුල තුන කොටස් තුනක්. දිත්තා නේව අද්දිත්තා සමන් දුතු විරු සත්වයේ ඉන්නවා. නොදුතු විරු සත්වයේ ඉන්නවා. එවාගේම ඒක දුරේ වසන්තයන් දුරේ. ළඟයේන සත්වයේ ඉන්නවා. දුරේන සත්වයේ ඉන්නවා. භූතාවා සම්භවයේ සේවා. ඉපදීම නිමාවෝ සත්වයේ ඉන්නවා. සම්බරේති උපදිනු කිරණ තත්වයේ ඉන්නවා. අර මුලින් සතාවා භාවනාවා කියලා දව දෙකක් කියන්නේ තිබුණා. සතා කියන්නේ කෙලෙස් නැති නොකල කෙලෙස් නැති නොකල තත්වයේ ඉන්නවා. භාවනා කියන්නේ කෙලෙස් නැති ආර්යෝ ඉන්නවා. ඔතන සත්ව කොටාට විශ්වාස ලැබුණා. එක එක සත්ව කොටාසයක් නිමිති කරගෙන සුඛිනෝ වාහොන්තු, හේමිනෝ වාහොන්තු, සම්මේ සත්තා භවන්ත සුඛිතා සාතන වචන තුන මාතෘකා කරගෙන එකින් එකට එකින් එකට ධ්‍යාන තුන තුන ලැබීම උපදවන්න සමර්ථ වෙනවා. සුඛිනෝ වාහන්තු කියන වචනයෙන් මේ පද විශ්වානෝ ධ්‍යාන 60ක්. එවාගේම කේලිනෝ වාහන්තු කියන පදයේ මුල් කොටගෙන මේ චක්කකොට්ටාස විශ්වානෝ ධ්‍යාන 60ක්. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියන වචනේ මාතෘකා කරන ධ්‍යාන 60ක්. මේ විදිහට මේ චක්කකොට්ටාස නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්. එදා මේ ස්වාමීන් වහන්සේලා මේ විදිහට ධ්‍යානාදී වුණා. ඥානාභි වීම නිසා දැන් හිත බොහෝම ප්‍රසන්නයි. නීවරණ උපාක්ෂේත්‍යයන්ගෙන් හිත තොර බැවින් හිත බොහෝම ප්‍රසන්නයි. සතිය සමාධිය ඥානයේ ගුණේ බොහෝම ප්‍රසන්නව පවතිනවා. කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛේ කුසලේ චිත්ත ඒකාග්‍රතාවයෙන් පවතිනවා. එවාගෙම සතිපට්ඨාන හතර, සම්‍යක්ඛදාන හතර, ඉදිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බුද්ධංග හතර, මාර්ගාගත මේවා ඒ සිතේ වැඩෙනවා. මේක තමයි නිවන් මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී වඩන තවත් ඒකට උපදෙස් එකක්. නපරෝ පරණ නිකුබ්බේත නාසමඤ්ඤේත කස්සතිනං සංචේ ජාරෝතනා පටිඝ සංඥා නාඤ්ඤමඤ්ඤස දුක්ඛ මිච්ඡේය. ඒ කියන්නේ මේ මෛත්‍රී ඥාන ලැබුවන් පස්සේ ලෝක කාමයක විකාශනය කරන්න හැකියි. නතරෝ පරන් නිකුබ්බේත අනිතෙක් අනිතෙකුට වංචා නොකරේවා නාති මඤ්ඤේත කප්පති නම් සංති කිසි කෙනෙක් කිසි කෙනෙකුට ආමන් නොකරේවා ස්වාමීන් නාති මඤ්ඤේත කප්පති නම් සංති ධ්‍යාරෝචන කිසි කෙනෙක් කිසි කෙනෙකු පටිඝ සිත පහළ නොකරේවා පටිඝ සංඥා ක්‍රෝධ සිත පහළ නොකරේවා සෑම දිනම සෑම දිනාගේ සැපයට කැමති හේතු ආසින උපදේශී ළඟට ඉහිදුවනවා මාතා යතාන්‍යම් කුත්තං ආයිසා ඒක සුත්තම අනුරක්ෂේ ඒවම්පි සම්භූතේ සුමාන සම්භාවය අපරිමාණ ගුණවත් මව කෙනෙක් ගුණවත් පිය කෙනෙක් තමන් එකම දරුවා වෙත යම් පමණ දියුණුව සැලකෙයිද තමන් ජීවිතේ පවා නොකතා දරුවාගේ දියුණුවට වැඩ කළසයිද ඒ වාගේම ලෝන් වශයෙන් සීලසතුන් වෙත අසීමිත ලෙස මෛත්‍රී පවත්විය යුතුයි. මේකත් උපදේශයක්. මෙත්තංච සම්බ ලෝකස්මින් මානසං භාවනේ අපරිමාණං උද්ධං අදෝච තිරියන්ත අසම්බාධං අවේරං අසතත්ත මේ මෛත්‍රී චිත්ත සම්චිත්ත ශක්තිය හේතුව විමුක්තිය ලෝක ධාතු සියල්ලකම උදයාට සරිත දස දිශාවේ සියලු සත්‍යයන් වෙත ප්‍රමාණාතික්‍රාන්ත කියන්නේ පමණ නොවනසේ නැවත නැවත නැවත කිසිදු ප්‍රතිගයක් නැතුව කිසිම ව්‍යාපාදයක් නැතුව අපරිමාණ ලෙස මේ මෛත්‍රී චිත විහිදු වෙ යුතුයි. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ වාගේ මෛත්‍රිය යදුවා. ලෝකේතුම මෛත්‍රිය යදුවා උද්ද යට සරස දස දිසාවකම යදුවා. එක එක දිසා තුලින් මේ විදිහට ධ්‍යාන වඩමින්ම මෛත්‍රිය පැතිරෙවුවා. චිත්තංකරං විසින්නෝ ආසයනෝ ආයාවසත් විවිත නිද්දෝ ඒකං සතින් වදිත්තේ බ්‍රහ්මමේතං විහාරං දෙනවාහු පිටගෙන ඉන්න කොට මේ ධ්‍යාන වැඩුවා අරිදී මේ සිටින්නේ ධ්‍යාන වැඩුවා වාඩි මේ සිටින්නේ ධ්‍යාන වැඩුවා කායගතව සිටින්නේ ධ්‍යාන වැඩුවා අනිත් ඇසත් එසේ කළ විශේෂ කළ හැකි කියන එක ඒ වාස්තාවයෙන් සඳහන් කළා එහෙම කරනවා නම් ඒකට කියන බ්‍රහ්ම විහරණය කියලා ලෝක විහරණ තුනයි තියෙන්නේ දිව්‍ය විහරණය, ධර්ම විහරණය, ආර්ය විහරණය කියලා. දිව්‍ය විහරණය කියන්නේ අනිකුත් ධ්‍යාන. ධර්ම විහරණය කියන්නේ මෛත්‍රී ධ්‍යාන, කරුණා ධ්‍යාන, මුදිතා ධ්‍යාන, උපේක්ඛා ධ්‍යාන. ආර්ය විහරණය කියන්නේ ඵල සමාපatti, නිරෝධ සමාපatti. දැන් ඒකට මේ මෛත්‍රී විහරණය බ්‍රහ්ම විහරණය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔය කියන්නේ මෛත්‍රී ධ්‍යාන ඔය විදිහට අනන්ත ලෝක ධාතුව දස දිශාවට සමුණුවමින් මෛත්‍රී ධර්මයෙන් වාසය කළා. ඊළඟට තමයි විපස්සනාවට යන්නේ. දැන් මේ මාතුකාකල ගාථාවෙන් කියන්නේ විපස්සනාව සහ ආනිසංසය. ඒ මොනවද? දැන් මේ මෛත්‍රිය වඩන්නේ සත්පුද්ගල සංඥාවෙන්නේ. මේ සත්‍යෝ ප්‍රාණියු භූතයෝ කෙලෙස් ඇති සත්‍යෝ කෙලෙස් නැති සත්‍යෝ ආදී වශයෙන් බෙදලා දානවා. සත්පුද්ගල පිළිගැනීමේ සංඥාවෙන්නේ මෛත්‍රිය වැඩි වෙන්නේ ඒක දිගින් දෝරයි. එතන කියන්නේ ආත්ම සංඥාවනේ. සත්පුද්ගල සංඥා දිගින්නේ කොහොමද? දැන් මේ තමන් මෛත්‍රියේ ධ්‍යානද සමයදින ධ්‍යානෙන් හිත අවදි කරගෙන මේ මෛත්‍රියේ වැඩි සංකාරණේ දිහාවට නෝන යොමු කරනවා. යොමු කරලා තමන්ගේ ශරීරයේ තියෙන රූප කොටස කරනවා. මෙතන සත්‍යයක් නෙවෙයි. සෝත චක්කු සෝත ගාන දිවා කාය හදේ කියන මේ ප්‍රසාද රූප කියනවනේ ඒවා මේ කරගන්න. එතකොට කර්ම රූප කලාප ඒවා පටවියා කෝතේ දෝවානි වන්නගන්ධ රසෝජා ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාද ආදී වශයෙන් මේ ශරීරයේ පිට පුරාම තියෙන රූප කලාප ගොඩක්. රූප කලාප ලිපි තුනක් මේ ශරීරයේ පුරාම පැතිරී පවතිනවා. එතකොට මෙතන සත්‍යයක් නෑ රූපස්කන්ධයක්. ඊළඟට මේ නාම ධර්මයන් බලනවා. නාම ධර්මයන් බලනකොට අර ධ්‍යාන චිත්තයන් තුල තුනා වූ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ හතරට ගැනෙන නාම ධර්ම සියල්ලම සම්මාසනය කරනවා. ඊළඟට ධ්‍යාන නොවන චිත්තචෛතක ධර්මයන්ද සම්මාසනය කරනවා. අතීතයේ සිදුවෙච්ච සියලුම කුසල අකුසල ධර්ම සම්මාසනය කරනවා. මේ ආධ්‍යාත්මික සංකාමයේ නාමයයි රූපයයි සියල්ලම සම්මාසනය කරන බාහිර නාම රූප ධර්මත් ඔය වගේම සම්මාසනය කරනවා. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. තාක්‍රණයකින් කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඊළඟට මේ හේතුඵල සම්බන්ධතාවක් හොයාගන්නවා. හේතුඵල සම්බන්ධතාව අතීත අනාගත වර්තමාන තුන් කාලයේම සම්බන්ධ කරගෙන අවිද්‍යා සංහා උපාදාන සංස්කාර කර්ම භව කියන මේ පාංශා මේ වර්තමාන භවයේ උත්පත්ති පරිසංග විඥානයේ පහළ වුණා. ඒ එකම ඡායතික ධර්ම හා රූප පහළ වුණා නාම රූප. ඒ නාම රූප කියන්නේ සම්පූර්ණ වෙනකොට ආයතන හයක් පහළ වුණා. ආයතන හය නිසා ස්පර්ශ හයක්ද පහළ වුණා. ස්පර්ශ හය නිසා වේදනා හයක්ද පහළ වුණා. වේදනා හය නිසා තෘෂ්ණා හයක්ද පහළ වුණා. තෘෂ්ණාවය නිසා උපාදාන හතරක් පහළ වුණා. ඔන්නෝම උපාදාන නිසා අලුත් අලුත් කුසල අකුසල ඇස් වේදවා. ඒවා මතුමතු භවයන්හිදී නැවත අර විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනාදී මේ කලගරයන් උපදවන්න උපකාර වේදවා. මේම තුන් කාලයක ඇති හේතුඵල සම්බන්ධතාව හොඳින් චිත්තක්ෂණයක් ගානේ කියලා අවබෝධ කරගන්නවා. ඒකට කියනවා ප්‍රත්‍විපරිඥා ඥානය. ඔය අවස්ථාවේ තියෙනවා දැන් මුලින් කියවේ දිට්ඨි විසුද්ධිය මේකට කියනවා සංකාරිකන විසුද්ධිය කියලා. එතකොට අන්න දිට්ඨින්ට අනුපගාම වුණා. දැන් මෙතන සත්‍යයක් නෙමෙයි මෛත්‍රිය කියන්නේ මම කියලා කෙනෙක් නෙමෙයි නාම රූප දෙකක්. තව අදුලට හිතනොලේ ස්කන්ධ පහ. ආයතන 12, ධාතු 18. එවැනිම සත්‍ය පුද්ගල නමින් අපි අරමුණු කෙලේද නාම රූප, ස්කන්ධ, ආයතන ධාතු. අන්න සත්‍ය පුද්ගල සංඥා බිඳ ගැටුණා. ආත්ම දෘෂ්ටිය පදංග වශයෙන් යටපත් වෙන මේකට කියන දික්ඛින් සම්පදම්ම. ඊළඟ දක්ෂිනේ නිසංකාරණු සීලවා ඒ සිද්ධිය කරන්නේ සීලය පිළිපදාගෙනම කෙරේක මුලින්ම සිදුවෙච්ච ධර්මතාවයි සීලය පිළිපදා සිටීම. ඊළඟ දක්ෂිනේ සම්පන්නෝ අන්න උද්‍යාවේ ඥානෙ පටන් ඥාන දර්ශනය පහළ කරගන්න. දැන් මෙතෙක් වේලා නාම රූප සියල්ල දැක්කා ඒවා හේතුඵල සම්බන්ධතාව දැක්කා ඊළඟට දකිනවා සම්මාසන ඥානයෙන් සෑම නාමයක් සෑම රූපයක් කෙනෙක් පාසා ඇතිව නැතුව යන හැටි සම්මාසනය කරනවා තුන් කාලයක ඇති සීලම නාම රූප සම්මාසනය කරනකොට උද්‍යාවීය ඥානය පහළ වෙනවා අන්න ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා දැන් තමයි ඥාන දර්ශන විසුද්ධිය දැන් යන විදිහට ඊළාට බංගාන පස්සනා ඥානය ඊළාට වාටිපත්තාන ඥානය ඊළඟට ආදීනව ඥානෙ ඊළඟට නිබ්බිදා ඥානෙ ඊළඟට මුංචිතුකාමිතා ඥානෙ පරිසංකානුපස්සනා ඥානෙ සංකාරුපේක්ෂා ඥානෙ ඉන් ඥාන පරම්පරාව පහළ වෙනවා අන ඥාන දර්ශන සම්පන්නෝ දර්ශනයේ සම්පන්නෝ ඊළඟට දැන් ඔන්න සංකාරුපේක්ෂා ඥානයේ වැඩිලා වැඩිලා වැඩිලා දැන් දෝටි හිත පිරිසුදුයි. මේ සංකාරුපේක්ෂා ඥාන ආස්සා බොහොම සපදායකයි. එතෙන් එනකොට නැවත නැවත විපස්සනා වඩන්න වඩන්න අර මුලින් සඳහන් කළ බෝධිපාක් ධර්ම සියල්ලම සත්‍යවත් වෙනවා. සතිපට්ඨාන හතර, සම්‍යක් ප්‍රදාන හතර, විදීපා ධර්ම හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොද්ධංග ධර්ම හත, මග්ගංග ධර්ම අට. ඒවා සත්‍යවත් වෙනවා. ඒ සත්‍යවත් වෙලා දැන් සමාත සතරදී සතරදී සමථ විපස්සනා භාවනා වඩලා පුරුද්ද තිබුණා නම් මාර්ගඵල ලබන්න තරම් උපනිශ්‍රේ සම්පත් තිබුණා නම් මේ විපස්සනා මාර්ගයත් නිවැරදිව වඩුණා නම් යම් වෙලාවක සෝවාන් මාර්ග චිත්තෙහිදී පහළ වෙනවා අන්නේ සෝවාන් මාර්ග චිත්තෙහිදී පරිකාරණ උපචාර අනුරෝම කියලා සිත් තුනක් පහළ වෙනකොට ඒ සිත් තුනෙන් විපස්සනා කරනවා එකක් ඥාන දර්ශන සම්පන්නයි ඊළඟ ගෝත්‍ර භූතිකෙන් නිර්වාණය සලකුණු කර ගන්නවා අරමුණු කරනවා ඊළඟ මාර්ග සිත්යෙන් ඍදිවන නිර්වාණය සත්‍යත් වශයෙන් දැක ගන්නවා. අන්න දර්ශනයෙන් සම්පන්නව. කලසිතේ දැනීමේ නිවන අරමුණු කරනවා. අන්න දර්ශනයෙන් සම්පන්නව. ඊළඟට සත්‍යේකා ඥාන වේකිතේ වේකේ පහළ වෙනවා. අන්න දර්ශනයෙන් සම්පන්නව. ඔය විදිහේ හේතුසාකේ තමන් තවත් දුරට උද්‍යාමී ඥානයේ පටන් විපස්සනා වඩලා දෙවෙනි වරට මාර්ග සිත්යේ කියක් ලැබෙන එක සකදාගාමී නම් හැදෙන්න ඒකේ තරවාදීමයි. ඒ කෙටි මාර්ගපත් වෙලා තුන්වෙනි වරට තවත් තුන්වෙනි වරට මාර්ග කිත්තිනියක් පහළ කරගන්නවා. ඒකට කියනවා අනාගාමී මාර්ග කිත්තිනිය කියේ. ඔය එකක් එකක් ගානේ දර්ශනයෙන් සම්පන්නෝ. එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? සෝවාන් මාර්ගයේ ඵලයටපත් වුණා නම් සතර ආපායෙන් අත මිදුණා. ආත්ම හතක් ඇතුළත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ සියල්ලෙන් අත මිදලා අමා මහ නිවනට සදාකාලිකව පත් වෙනවා. සකදාගාමි සත්‍යයට පත් වුණාම කාම භාවයේ එකවරක් පමණක් ඉපදීමෙන් පසු ජලදෙන තුන සීල ජාත ජරා මරණ ආදී දුකෙන් අතු මිදලා වෙනවා කාම රාග කටික කියන සංයෝජන තුනේ බාටපත් වුණා ඊළඟට අනාගාමී මාර්ග ඵලයටපත් වීමෙන් සතර ආපාරිසිත නිර්මාණ පරිණිමිත වසවත් ජීව ලෝකයේ දක්වා තියෙන භූමි 11 ඉපදීමේ හේතු සියල්ලම අවසන් වුණා. ඒ වගේම අර කාමදාන කටික කියන සංයෝජන දෙක සහ මුලින්ම අහෝසී බාටපත් වුණා. ඊළඟට කාමයේ සුවිනිවිදී දාන දැන් මේ තත්ත්වයටපත් වෙලා ඉඳස්සේ නැහි ජාවාසු ගබ්බසේ යම් කුණරේති අයනම් මේ මනුෂ්‍ය ලෝකෙට එන්නේ නැහැ සතර ආපාතයෙන් එන්නේ නැහැ දිවි ලෝකෙට එන්නේ නැහැ එක දෙන්නේ. ඊදි ගමනින් එන්න පුළුවන්. යනවා බබලෝ. නැහි ජාතු ගබ්බසේ යම් කුණරේති කිය අයවත් මේ කාම භාවයේ කියන්නේ නැහැ. ඒවට උපදිනවා සුද්ධාවාස පහයි. පහෙන් යම් කෙනෙකු උපදිනවා. සද්ධා ඉන්ද්‍රිය අධිකනම් අවිය බඹතලේ. දිවි ඉන්ද්‍රිය අධිකනම් අසත්ව බඹතලේ. සති ඉන්ද්‍රිය අධිකනම් සුදස්ස බඹතලේ. සලාද ඉන්ද්‍රිය අධිකනම් සුදස්සි බඹතලේ. ප්‍රඥා ඉන්ද්‍රිය අධිකනම් කෙලීම අකනිසාලු. සමාවිත ප්‍රාර්ථනා තිබුණා නම් ඒ අනුව තමන් පංච සුද්ධාවාසයෙන් කැමති කෙනෙකු උපදිනවා. ඉතින් ඒ ආයත බොහොම දීර්ඝයි. මාස 1000යි, 2000යි, 4000යි, 8000යි, 10000යි. ඒකනම් දීපලක් හරිය ධ්‍යාන සෝයෙන්, සමාපatti සෝයෙන්, නිරෝධ සමාපatti සෝයෙන් ගමතේ වාසය කර. වාසනා විස්සංග කාර්යයෙන් දුකක් නැහැ. ගතත් විසින් ආස්වාද ප්‍රස්වාද ගැනීම දුකක්වත් නැහැ. වාසනාදී නිවන් දක්වාගේ තමයි සුද්ධ වාස බව පිළිමි සුද්ධ සත්‍යය හැටියට. එතකොට එහිදී කවදාකවත් නොතැනෙන විදිහේ අරිහත්ත්වයටපත් වෙනවා. දැන් මෙන්න මේ දේශනයේ ඒ සාගති විකේත ප්‍රයෝජනවත් වුණා. කොපමණ ප්‍රයෝජනවත් වුණාද කියනවා නම් සබන සබන කියවරක් ගානේ කර්මයේ ස්මිත සූත්‍රයේ කියවෙන මෙහි කිරීමේ සමාධිමත් වීම ගමන කළේ ආරම්භ දිහාවට. ඒ මෛත්‍රී සිතේ බලයෙන් අර වන් දේවතා, වෘක්ෂ දේවතා, පර්වත දේවතා, උමාන දේවතාවෝ බොහොම මෛත්‍රී භාවිත බවට පත්වලා සියලු පහක් විරණ සැලසුවා. එයින් මෙලෙසේ ස්වාමීන් වහන්සේලා රුක්ෂවන් වල ගල්සනාවල නැලිසනාවල සක්මන් මළුවේ හැම තැනකදීම කර්මනිත්‍ය සූත්‍රයෙන් ධ්‍යාන ලැබුවා. ධ්‍යාන වඩලා ධ්‍යාන විපස්සනාට හැරුණා. සමන්ගේ සතර හේතු සම්පත් තිබුණා. බුදුරැස් දකින්ද බුදුරැස් තුනේ සරුවක් යන වාසේ දැක ගන්න හේතු සම්පත් තිබුණා. මදුර මනෝහර බුදුබණ පදයක් දේශනට ශ්‍රවණ දෙන්නත් හේතු සමුකක් තිබුණා. ඒ හේතුව නිසා ඒ මොහොතේ එක් වරම සිළුදනා වහන්සේ සෞඛ්‍යවේසට අධ්‍යාත්මයටපත් වුණා. අනාගාමීලා නිවසේදී අරිහත්ත්වයටපත් වුණා. ඒ අනාගාමීලා කියන්නේ මෛත්‍රී දාන බලෙන් යහ ඇති තැන දෙන්නටයි. නමුත් අරිහත්ත්වයට දක්වා මේක පදනම් වෙනවා. දැන් මේ අනුව සලක බැලීමේදී අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයයි මෙතන මේ සංගපිතක පිහිට උනේ. එදා අවුරුදු 2593 ක ඉස්සර මේ සිද්ධිය සිදුවෙන්නේ නැති. නමුත් අදත් මේ සත්‍යයේ ඒ ධර්මයේ එසේම පිහිටා තිබෙනවා. අදාපත සියසින් සරුවක්යන් වහන්සේගේ මේ දේහය දකින්න නොලැබුණත් ඒ මඳුර මනෝහර සදාම් හඳ අහන්න අපට ලැබුණා. ඒ දෙතු දේශනාව තුළින් අපි අද සරුවක්යන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වලා සිටිනවා. එනිසා මේ සරුවක්යන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ මේ සරුත දේශයන් අනුගමනය කරමින් අපට මේ බුදු සසුනේ පිහිට ලබා ගන්න පුළුවන්. අනාගතයේ මේ අදාළම පිහිට ලබා ගන්න පුළුවන්. නිසා බෞද්ධයන් වශයෙන් ගිහි පැවිදි අපි සෑම දෙනාම මේ ධර්මයේ හැසිරීමට අප්‍රමාදී වෙන සුදුසුයි. ඉතින් ඒ අනුව අප්‍රමාද වීම පිණිස තමයි මේ මාර්ගයේ ගම් තුන්කම් කරමින් හිත දියුණු කරගන්නේ. මේ තැන් වලට සැලීමේ කිම්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැකගෙන සමාගයේ සිට විශාල අවදීමක් ඇති කරගන්නවා. කොයි මේ අවදීමක්ද ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍ෘතයෙන්, ත්‍යාගයෙන්, ඥානයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, පිළිවෙතින් හිත අවදි කරගන්නවා. ඉරිමත් කරගන්නවා. ඒක සමාන්ත මෙලවට පමණක් මේ නිවන දක්වාම පිළිතරෙන ධර්ම මාර්ගයක් බවට පත් වෙනවා. ඒ අනුව සලකා සැලසෙමු. එදා සරුවක්යන් වහන්සේ මේ දේශනේ පැවැත්වීමෙන් 500ක් වෙනා වහන්සේ සුවසේ අධිහත්වයට පත් වුණා. ඉන් නැස භාග්‍ය වෙන තුරු මේ දේශනාව තුළින් මොනතරම් දෙනෙක් මඟඵල නිවන් ලබන්නට ඇද්ද? මතුවට ලැබෙනවා ඒ කාන්තයි. එනිසා තුන් ලෝකයේත සිතතෝ පිණිස මේ සදාම් අමානස රැස්වෙව දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම සංඝයාගේ ගෞරවාචාර්ය සමාගම නමස්කාරය වේවා ඒ නවලෝකුරා සුපරිසුද්ධෝසේ සද්ධර්ම රත්නයේ අපේ නමස්කාරය වේවා අස්කාරි කුජලාරේ මහා සංඝ රත්නයේ අපේ නමස්කාරය වේවා අපට මේ ජීවිතේ පුරා රත්නත්‍රය ආශිර්වාදයේ පිහිටෙන් දාන සීල භාවනා ආදී දස කුණ්‍යක්ෂයන් දස කුසල කර්මපතයන් දසපාරමිතා ධර්මයන් බෝධිපාක්ෂ ධර්මයන් දිනු කර ගැනීමට ශක්තිය ලැබේවා ඒ ආකාශයේදී එසේ බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන මඟඵල නිවන් සෝයෙන් තනසින බුදුසසුනේ බුදුමහරහතන් වහන්සේලාට අනුහයන් අදත් මේ ස්ථානයේ පින්නතුන් කමිනිය ඊයේ සංඝාරයේ සිට පැමිණලා සංඝ රත්නයේ ගිලන් සතදාන පින්නන්වා සංඝයා බුද්ධ වන්දනා ධර්ම ශ්‍රවණාදී සහභාගී වුණා <clears throat> ස්වාමීන් වහන්සේ පාන්දර දානවත් සම්පාදනය කොටගෙන නිසි වේලාවක බුද්ධ පූජා සැහැත්තුවා සංඝ රත්න දන් පෙන් පිළිගැන්වුවා තවත් ඉන්න පාත දානෝ පිරික්කේත්‍යාමීසා ගෞරවයෙන් සූදානම් කරගෙන යග්‍රභාගින් බුද්ධ පූජා සැහැත්තුවා සංඝ රත්නයේ වඩින වේලාවේ සා ගෞරව සම්ප්‍රයුක්තව පිළිගැන්වෙන දෙපා දුවා දානය පිළිගැන්වුවා ඊළඟට දැන් මේ සීලයේ සීතා පිළිකර බාහන සංඝ සතුතලා බණ සභාවකට සවන් දෙන්න මෙතනින් දාන සීල භාවනා වශයෙන් උදාර කුසල සංදයක් මුදුන්පත් කරගන්න ලැබුණා. මේ සීලම කුසල සම්භාරය අද මේ දහස් පන්තිය හතලෙස් අටවටයක් බුදු සසුන දක්ුණාසේ මතු අවුරුදු 5000 පිරිනා තුරම ශ්‍රී ලංකාවේ ධර්මයේ පැමිණි සම්බුද්ධ ශාසනය නිර්මලව පවතිවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. එදේම ශාසන භාරධාරී සම්බුදුන් වහන්සේලා සහිතේ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේද සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඥාන විශ්නා විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභ කර ගනිමින් සදාමාලෝකේ ලෝක බෙදාගෙන කිනිස අපරස්කර ගන්න කුසලයේ දාසීවාදයක් වේවා කියලා මෛත්‍රී කරමින්